අත නිබ්බෙන්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා සදාබුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ චිත්තසංතාන සකස් කරගන්නේ නැතුව අපේ ජීවිතය ඒ ධර්මානුකූල සිතුවිලි වලින් පෝෂණය කරගන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සූපපත් කරගන්න විඳින්නා වූ දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සූදානගෙන කරගෙන තියෙන පින්වත් ඇත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා මේ සිද්ධ කරන්නා වූ ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු කොටගෙන මේ හැම දිනාටම උතුම් ධර්මය අවබෝධ වෙන්නට උතුම් ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්න මේ අත්තන්ට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ අපි ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට ධර්මය එකතු කරගන්නේ කොහොමද කියන එක ගැන සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවක්. මාධ්‍ය ජාලයේ උපදේශ අනුව මේ ධර්ම දේශනා මාලාවේ මූලික කර්ම වෙන්නේ ඒකයි. ඒක මේ බොහොම ශාස්ත්‍රීය ධර්මදේශනා මාලාවක් නෙවෙයි. ප්‍රායෝගිකත්වයට අපි කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගික ජීවිතයට ධර්මය එකතු වෙලා තියෙනවද? එකතු කරගන්න පුළුවන්ද? එකතු කරගන්නේ කොහොමද? මේ වෙනකොට කොයි තරමකින් අපි ඒ ධර්මය තුලින් පෝෂණය වෙලා තියෙනවද කියලා අපි බලා ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා සිද්ධ කරන ධර්මදේශනා මාලාවක් අපි ඊයේ දවසේදී සාකච්ඡා කරා මරණය පිළිබඳ මරණ සතිය වර්ධනය කිරීම පිළිබඳව එහිදී අපිට අපි කලින්ම සාකච්ඡා කරේ ඒක එහි තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා ඒ වගේම කෙටියෙන් කමටහන සාකච්ඡා කරා. දැන් අපි අද දවසේ මරණය මරණ සතිය පිළිබඳව මරණානුස්සතිය පිළිබඳව සාකච්ඡා කරනවා. අපි මුලින්ම දැනගන්න ඕනේ භාවනා කමටහනක් කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා අපේ හිතේ උපදින හැඟීම් චේතනාවල් තමයි අපේ ජීවත් කරවන්නේ. අපිට හිතන හැටියට අපේ හිත හිත ක්‍රියාත්මක වෙන ආකාරයට තමයි අපේ මුළු ජීවිතේම තීරණය වෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ ඒකේ තියෙන වටිනාකම ඒකේ තියෙන ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව අපි පොඩ්ඩක් බොහොම විමසිල්ලෙන් බලන එක හරි වටිනවා. මම මෙහෙම කියන්නම්. අපි උදේ නැගිටිනවා කියලා හිතාගෙන නිදා ගන්නවා. අපි හිතමු උදේ 5ට නැගිටිනවා කියලා නිදා ගන්නවා කියලා. ඇහැරෙනවා දැන් එලාම් එකක් කියලා නිදාගත්තොත් ඇහැරෙනවා. ඇහැරුණ ගමන් නැගිටිනවද? නෑ අදට වෙලා වැටි වැටි ඉන්නේ ඇයි? නැගිටින රුවමනාව තියෙනවා නැගිට ගන්න බෑ. ඇයි වැටි වැටි ඉන්නේ? අන්න බලන්න ඇඳේ ඉන්න ඕනේ කියලා තියෙන චේතනාව නැගිටින්න ඕන කියන චේතනාවට වැඩිය ප්‍රබලයි. ඇඳෙන්න ඕනේ කියන චේතනාව නැගිටින්න ඕනේ කියන චේතනාවට වැඩිය ප්‍රබලයි. ඒකින්ද මොකද වෙන්නේ අපිට නැගිට ගන්න අපහසුකම් ඇති වෙනවා. ඒ කියන්නේ නැගිටින්න බෑ අපිටම අංශභාගය හැදිලා වගේ. හැබැයි එහෙම ඉන්නකොට ඇඳේ සර්පෙක් ඉන්නා වගේ දවුනොත් අර නැගිට ගන්න බැරුව හිටිය එක්කෙනා පනිනවා. නේද? එතකොට දැන් අර ඉඳලා තියෙන්නේ පනින්න පුළුවන් කෙනෙක්ද නැද්ද? පනින්න පුළුවන්කම තියෙන කෙනෙක් තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේ අපිට මේ සංසාර ජීවිතයේ සසර බය දැනුණොත් අපි ඔක උදාහරණයක් විදිහට මෙහෙම හිතමුකෝ. අපි හිතමු ඇඳ කියන්නේ පංචකාම සම්පත්තිය කියලා. ධර්මය කියලා ධර්මයේ දේශනා අපට ඕන තරම් ශ්‍රවණය වෙනවා. ඒ ශ්‍රවණය වෙන දේශනාවල් කියලා හිතමුකෝ එලාමක කියලා නැගිටින්න. දැන් මොකද්ද එතකොට කියන්නේ නැගිටින්න නැගිටින්න කියලා තමයි එලාමක අපිට කියන්නේ. ඕකේ නැගිටින්න නැගිටින්න කියලා. දැන් නැගිටින්න උවමනාව තියෙනවා. අපේ අත්තටත් හරියට ධර්මය තේරුම් ගන්න අවබෝධ කරගන්න උවමනාව තියෙනවා. නමුත් ඇඳට වෙලා ඉන්න කෙනා කොහොමද ඉන්නේ? තව ටිකකින් නැගිටිනවා, තව ටිකකින් නැගිටිනවා, තව ටිකකින් නැගිටිනවා කියලා. ඒ වගේමද නැද්ද කියන්නේ බලන්න ධර්මය ගැන. හෙට භාවනා කරනවා, අනිද්දා භාවනා කරනවා. මේ ටික ඉවර කරලා මේ වැඩේ පටන් ගන්නවා. තව ටික දවසකින් පටන් ගන්නවා. ආන් එහෙම ඉන්නවා. ඇඳේ ඉන්න සර්පයා දැක්කා කිව්වොත් එහෙම නේද? මේ පංචකාම සම්පත්තිය කියලා කියන වැතිරිලා ඉන්න ඇඳේ සසර බිය කියන සර්පයා දැක්කොත් නේද දකින්න කියලා කියන්නේ සර්පයා හින්දා බය ඉපදුනා. ඒතර පැන්නා. එතකොට හැමදාම කල්දදා ඉන්න කෙනා <coughs> හරියට ඇඳේ ඉන්න සර්පයා දැක්කා වගේ හැමදාම කල්දදා ඉන්න කෙනා සංසාර බය දැනුනොත් එහෙම වේගෙන් නිවන් මඟ යෙදෙනවා. ඉතින් එහෙනම් අපිට දැන් කල්පනා කරන්න තියෙන්නේ ඇයි අපි නිර්වාණ මාර්ගයට අවතීර්ණ වෙන්නේ නැත්තේ? අපි හරියට මේ භයානකම දැකලා නැහැ. හොඳයි. අපි කලිනුත් කතා කළා මරණය ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවද? මාව මැරෙනවා කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවද? ඉන්නවා. පුංචි දරුවෝ දන්නේ නැහැ සමහර. මන්දබුද්ධික අය දන්නේ නැහැ සමහර. නේද? එතකොට අන්න ඒ නොදැනි නොදැනගෙන ඉන්න අයට කියනවා අපි ඒ පිළිබඳ නුවණ නැහැ කියලා. සාමාන්‍ය මනුස්සයාට මොකද නැත්තේ නුවණ තියෙනවා. මැරෙනවා කියලා දන්නවා. හැබැයි ඒ මැරෙනවා කියන සිහිය නැහැ. ඒ මැරෙනවා කියන සිහිය නැහැ. එහෙනම් ඔන්න මැරෙනවා කියන සිහිය තමයි අපි ඉස්සෙල්ලාම ඇති කරගන්න ඕනේ. එන්නේ මරණවා කියන සිහිය වර්ධනය වෙන්න වෙන්න වර්ධනය වෙන්න වෙන්න වෙන්න වෙන්න ඒකත් එක්ක කෙලෙස් අයින් කරගන්න ඕනේ කියලා උපදින වීරයක් උපදිනවා මේ ගැන තේරුම් ගන්න තේරුම් ගන්න අපි පෙරේද ධර්ම දේශනාවේදී මතක් කරා මේ චෛතසික පැත්ත පිළිබඳව මරණයේදී අපිට මොකක්ද සිද්ධ වෙන්නේ අපේ හිතට අපි ඊළඟ උත්පත්තියක් ලබන්න තත්ත්වයක ඉන්නවනම් ඒ උත්පත්තියට හේතු වෙන චුතිසිත ගැන ආසන්න කර්මය ගැන ගරුක කර්ම ආසන්න කර්ම ආචින්න කර්ම ආදී කොයි විදිහටද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන අපි බොහෝ දේවල් සාකච්ඡා කරා. එතකොට දැන් අද අපි බලන්න ඕනේ මේ මරණය කියන එක දැන් මේ ඉන්න කෙනා අපි දැන් මේ මේ ජීවිතය ගෙවනවා තමයි මේ ගෙවන ජීවිතේ අපි මරණය ගැන සිහිය උපදවා ගන්නේ කොහොමද? ඒකත් එක්ක අපිට වීරිය උපදින හැටි සාකච්ඡා කරගන්න ඕනේ. යම් දෙයක් පිළිබඳව තියෙන නුවණ හැම වෙලෙම මතක් වෙන ගානට ගත්තාම අපි කියනවා සිහිය හොඳයි කියලා. නේද දැන් බලන්න අපිට එක එක දේවල් ගැන නුවණ තියෙනවා නමුත් ඒවා හැම වෙලෙම මතකේ නැහැ. හැම වෙලෙම මතක තියෙන ගානට මේක වර්ධනය කරගන්න නම් දැනගත්ත නුවණ පිළිබඳ අපි මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න අපිට ඒකට අදාළ හැඟීම උපදිනවා. ඔන්න දැන් මම හැඟීම කියලා කිව්වා. ඒක අපි තේරුම් ගන්න ඕනේ. වචන නෙවෙයි. ජීවිතය අනියතයි, මරණය නියතයි, ජීවිතය අනියතයි, මරණය නියතයි. සමහර අය පැත්තකට වෙලා නවගුණ වලකුත් අරගෙන ජීවිතය නියතයි, මරණය නියතයි, ජීවිතය නියතයි, මරණය නියතයි, ජීවිතය නියතයි, මරණය නියතයි, ජීවිතය නියතයි, මරණය නියතයි කියලා භාවනා කරනවා මරණානුසතිය කියලා. ඒකනොත් පුළුවන් තමයි වචන විතරක් කියන්නේ නැතුව ජීවිතයේ අනියත ස්වභාවයත් මරණයේ නියත ස්වභාවයත් නියත වශයෙන්ම මරණවා කියන එකත් ගැන හැඟීමකින් නැත්නම් චේතනාවකින් මෙනෙහි කරා නම් අන්න ඒකනොත් යම් ප්‍රතිඵලයක් ලැබෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ ස්ථීර වශයෙන්ම මැරෙන බව, ස්ථීර වශයෙන්ම මැරෙන බවත්, ජීවිතයේ අස්ථීර බවත් කියන හැඟීම උපදින විදිහට අපි මොකද කරන්න ඕනේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. ඒ මෙනෙහි කරපුවා උපදින හැඟීම වචන නෙවෙයි ජීවිතයේ අනියත බව මේක නියත වශයෙන්ම සිද්ධ වෙන බව අපිට දැනගන්න පුළුවන්කම තියෙනවා. හැම මොහොතකම වගේ ඒක මතක් වෙන ගතියට ගන්න පුළුවන්. දැනට පොඩ්ඩක් මතක් කරලා බලන්න මරණය එහෙම ඊයේ පෙරේද මතක් වුණාද දන්නේ නැහැ. මේ බලන්න මෙන්න මෙතනයි හදා ගන්න ඕන තැන අපි ඊයේ දවසේ සාකච්ඡා කරා මම කෙටියෙන් මතක් කරන්න. අදවස් අපේ අම්මා තාත්තා මැරෙන්න පුළුවන්. තමන්ව මැරෙන්න පුළුවන් කියලා මං කිව්වොත් මෙයා පිළිගන්නවද නැද්ද ඒක? ඔව් කිසි ප්‍රශ්නයක් නැහැ මාව මැරෙන්න පුළුවන්. ලබන සති මැරෙන්නත් පුළුවන්. අපේ ඥාති මැරෙන්නත් පුළුවන්. මං ආදරය කරන අය මැරෙන්නත් පුළුවන්. මගේ දරුවෝ මැරෙන්නත් පුළුවන්. ඕන එහෙම හිතනවා. හැබැයි එහෙම හිතුවට යටින් තියෙන හැඟීමක් තියෙනවද නැද්ද? නෑ මට එහෙම වෙන එකක් නෑ කියලා බලාපොරොත්තුවක් තියෙනවද නැද්ද? මැරෙන්න පුළුවන් තමයි මාව. හැබැයි අදහවස නම් මාව මැරෙන්නේ නැහැ කියන බලාපොරොත්තුව තියෙනවද නැද්ද? හෙට මැරෙනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවද? නැහැ. හෙට වුණත් මාව මැරෙන්නේ මාව මැරෙන එකක් නැහැ කියලා පොඩි බලාපොරොත්තුවක් තියෙනවා. තව 10කින් ඒත් තියෙනවා නේද? ඔව් 10කින් මාව මැරෙන්න පුළුවන්. නමුත් මැරෙන්නේ නැති වෙයි කියලා බලාපොරොත්තු තියෙනවද නැද්ද? 20කින් 30කින් 40කින් වුණත් මැරෙන්නේ නැති විදිහ දන්නේ නැහැ කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අන්න ඒ බලාපොරොත්තුව තමයි අපිව දුකටපත් කරවන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? අන්න ඒ ඒ බලාපොරොත්තු අයින් වෙන විදිහට තමන් ඒ ගැන තියෙන බලාපොරොත්තු මොකද බලාපොරොත්තු තියුණොත් බලාපොරොත්තු කැඩෙනවා. බලාපොරොත්තු කැඩුණොත් ලොකු දුකකටපත් වෙනවා. අපි ගැන විතරක් නෙවෙයි අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරයන් කිසි කෙනෙක් මැරෙන්නේ නැහැ කියන තැන තමයි දැම්ම මැරෙන්නේ නැහැ කියන හැඟීම අපිට තියෙනවා. හරි ජීවිතයේ අනිවාර්යභාවය තේරුම් ගන්න ඒකින්ද අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒ වගේම මේ ජීවිතය ගැන අපි තදින් එල්බගෙන ඉන්න ගතිය නැති කරගන්නත් මේ මරණානුස්සතිය වැඩිම ඉතාම හේතු වෙනවා. ඒකින්ද අපි මූලිකම කරන්නේ තමන්ගේ මරණය ගැන මෙනෙහි කිරීමයි. තමන්ගේ මරණය ගැන මෙනෙහි කරලා ඊට ඊට පස්සේ අනුන්ගේ මරණය ගැන මෙනෙහි කරනවා. ඊට පස්සේ දෙකම එකට අරගෙන අපි ඔක්කොම මැරෙන්න පුළුවන් කියන හැඟීම අපි උපදවා ගන්නවා. එහෙනම් දැන් බලමු අපි අපේ මරණය ගැන අපි කොහොමද මෙනෙහි කිරීම ආරම්භ කරන්න ඕන කියලා. මරණානුස්සතිය වඩන කෙනෙක් තමන්ගේ මේ ඉන්ද්‍රියන් වල අහිමි වීම ගැන යම් හැඟීමක් ඇති කර ගැනීම බොහොම වටිනවා. අපි ඒ වගේම දැනගෙන ඉන්න ඕනේ <clears throat> මරණ අසන්න කාලය වෙනකොට තමන්ට කළගත යුතු දේ කරගන්න ඕන හින්දා අපි කලින් ධර්ම දේශනාව මතක් කරා වගේ මගේ මරණය සිද්ධ වෙන්න ඉස්සෙල්ලා මම අඩුම ගානේ සෝවන් වෙන්න ඕනේ. බැරි වුණොත් ගරු කර්මයක් හරි වර්ධනය කරගෙන තියාගන්න ඕනේ. එහෙම නැත්නම් ආසන්න කර්මයකින් ගැන විශ්වාසයක් තියන්න බැරි හින්දා ආචින්න කර්මයකින් හරි ගැන පුරුදු කරගත්ත දෙයකින් හරි ජීවිතේ ඊළඟ ජීවිතයක් යහපත් වෙන්න හොඳ දේවල් පුරුදු කරලා ගොඩාක් පුරුදු කරලා තියාගන්න ඕනේ. ඒ වගේ අපිට සැලසුමක් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. සැලසුමක් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. මම මගේ මරණයට මුණ දෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඒ සඳහා මරණයේදී සිද්ධ වෙන දේවල් පිළිබඳව දැන ගැනීම වටිනවා. හොඳයි ඉස්සෙල්ලාම එහෙමනම් ඒ චෛතසික පැත්ත පිළිබඳවත් අවබෝධයක් ඇති කරගෙන අපි මොකද කරන්නේ තමන්ගේ භාවනා කරන කෙනා භාවනා ඉරියව්වෙන් ඉඳගෙන S දෙකට හිත තියාගෙන ඒ කියන්නේ S දෙකට හිත තියාගන්නවා කියන්නේ S පියාගත්ත කෙනා තමන්ගේ S දෙකට අවධානය යොමු කරනවා යොමු කරලා හිමින් සැරේ කල්පනා කරනවා මෙනෙහි කරනවා මේ S දෙක මට මේ තව මොහොතකින් හෝ නැති වෙලා යන්න පුළුවන් අහිමි වෙන්න පුළුවන්. ඇයි? මරණය සිද්ධ වීමේදී මගේ එතකොට නැති වෙලා ගියාම මොකද වෙන්නේ කියලා මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? මහා කරුණ ලෝකයක්. මරණාසන්න කාලෙදී ඇත්ත එක පේන්නේ නැති වෙනවා. ඉතින් මහා ඝන අන්ධකාරයෙන් යුත් ලෝකයක්. එතකොට ලෝකයේත් එක්ක තියෙන මේ රූපත් එක්ක ශබ්ද ගන්ධ රස වගේම ඉස්සෙල්ලාම මේ රූපත් එක්ක තියෙන සම්බන්ධතාවය සම්පූර්ණයෙන් නැති වෙනවා. අපි කොච්චරනම් මේවා නැවත බලා ගන්න ඕන බලා ගන්න ඕන බලා ගන්න ඕන කියලා ඒ විතරක් නේද බැලීම පිළිබඳ විශාල මෙහෙයුමක තමයි ඉන්නේ ලෝකේ බලන් අලුත් උපකරණ හදාගෙන උපකරණ හදාගෙන මොකද කරන්නේ ඒ වයින් බලනවා මෙහි ඉඳන් ලෝකේ එහා කොන බලනවා නේද හැම වෙලෙම බල බල බල බල දෘෂ්ටි පරාසය වර්ධනය කරගෙන හිටපු අය එක පාටම කරදිලා යනවා නේද අපි කොච්චර අපිට අපි ලොකු ටෙලිෆෝන් එකක් ලෑස්ති කරන් ඉන්නවා කියලා ලෝකේ බලන්න. ඉතින් ඒකේ මුළු ලෝකෙම හොය හොය හොය හොය බලන්න පුළුවන්. නමුත් ඇස් දෙක නැති වෙලා යනවා කොයි වෙලාවක හරි. ඊළඟට කන් දෙක ඒත් එහෙමයි. මේ ලෝකයේත් එක්ක තියෙන අපිට මේ තියෙන සියලු ශබ්ද මොකද වෙන්නේ? නැති වෙලා ගිහිල්ලා ඇහෙන්නේ නැතුව ගිහිල්ලා සියලු සම්බන්ධතා යන හිටලා මොකද වෙන්නේ? ඔන්න සියලු ශබ්ද වලින් මාව අයින් වෙනවා. ඉතින් ඒතකොට කනේ හිත තියාගෙන මේ කනමට නැති වෙලා යනවා මගේ මරණයේදී මේ කනමට නැති වෙලා යනවා කියලා හැඟීමක් උපදවා ගන්න ඕනේ. මේ ඇහැ මට නැති වෙලා යනවා කියලා හැඟීමක් උපදවා ගන්න ඕනේ. ওই වෙලාවක හරි. ඊළඟට අතපය උස්සන උස්සන්න බැරුවොත් එහෙම උස්ස ගන්න බෑ බර දැනෙනවා. ඉතින් භාවනා කරන කෙනා මෙහෙම අත් දෙක තියාගෙන ඉන්න කෙනා හිමින් කල්පනා කරන මේ අත මට උස්ස ගන්න ඌමනාව තිබ්බට උස්ස ගන්න බැරි වෙනවා. ඊළඟට කතා කරගන්න ගියාම ඉතින් මේවා හිමින් හිමින් මෙනෙහි කරන්න ඕනේ. කතා කරන්න ගියාම මොකද වෙන්නේ? කතා කරන්න උත්සාහ ගත්තට සද්ද පිට වෙන්නේ කතා කරන්න උත්සාහ ගත්තට සද්ද පිට වෙන්නේ ඉතින් අර හීනෙන් බය වෙලා වගේ බය වෙච්ච වෙලාවක වගේ මේ සද්ද පිට වෙන්නේ නැතුව ලොකු උත්සාහයක් ගන්නවා. ඊළඟට ඇතුළට ගන්න හුස්ම එළියට දාගන්න අමාරු වෙනවා. එළියට ගන්න හුස්ම ඇතුළට දාගන්න අමාරු වෙනවා. ඉතින් මේ ටික මෙනෙහි කරනවා මේක මෙහෙම මේ විදිහට වෙනවා මේ විදිහට වෙනවා මේ විදිහට වෙනවා කියලා ඒ සිද්ධ වීම ටික මේ විදිහට සිද්ධ වෙන්න පුළුවන් ඒත් එක්ක ඊළඟ ඊළඟට වෙන්නේ මාව මේ ලෝකෙන් සම්පූර්ණයෙන් ඉවත් වීම. ඊට පස්සේ සිද්ධ වෙන දේත් අපිට යම් විදිහකින් මෙනෙහි කරන්න පුළුවන්. මොකද ඒකත් අපිට යම් ප්‍රයෝජනයක් තියෙන හින්දා ඒක කමටහනක නෑ ඉස්සර නම් ගිහින් කැලේකට දාන එකයි කරන්නේ. නමුත් දැන් ඉතින් අපි කවුරුත් දන්නවා අපි වරගෙන කියලා එම්බාම් කරනවා කියලා. ඉතින් ඒ හින්දා ඒ ටික මෙනෙහි කරන්න පුළුවන්. ඒක කරන විදිහවල් ඉතින් කට්ටියම දන්නවා මේක මේ නේද අරගෙන ගිහිලා කිසිම ගෞරවයක් නෑ දැන් තියෙනවා වගේ නෙමෙයි මේ ශරීරයේ කිසි ගෞරවයක් නෑ තෙන් එහාට. මේක පළලා මේක බඩේ තියෙන කෑලි අයින් කරලා ඒ වටේ වටේ තියෙන රෙදි කෑලි ටික මේක අස්සට ඔබලා ගෝලි කට්ටකින් වගේකින් මහලා සමහර විට මේ ඔළුව මේ හැම මෙහෙන් ගලවලා සම්පූර්ණයෙන් උඩට ඇදලා බලන්න වෙනවා මරණ පරීක්ෂණයක් එහෙම කරනවා නම් ඒ විදිහට කට ඇරලා තිබ්බොත් අර නූලක් ගැට ගහලා ඉදි කට්ටකින් මේක අල්ල බැඳලා ගම් ගාලා තොරවල් අලවලා ඉතින් මෙන්න මේ ටික වෙන්න පුළුවන් කියලා මෙනෙහි කරනවා ඊට පස්සේ තමන්ගේ ශරීරය ගෙදර ගෙනත් තියාගත්තාම දැන් ගෙදරට ගෙනත් තියෙනවා මේක ඉතින් මිනි පෙට්ටියක් උඩ නිර්වත් ශරීරයක් තියලා ඇඳුම් උඩින් තියලා අලෝලා ඉතින් මේ කටු ගහලා එහෙම කරලා ඊට පස්සේ ගෙදර ගෙනාවට පස්සේ දවස් ගානක් ගියාට පස්සේ මේක වලලනකොට වලලනවා කියලාම හිතන්න ඕනේ. ඒතර මම ඊයේත් මතක් කරා මොකද වෙන්නේ කියලා. ඉතින් අපි ආයෙ මම මතක් කරන්නේ මේක හරියටම කරලා අපිට ලොකු හැඟීමක් උපදින හින්දායි මේ ශරීර ගැන S2කේම ආයතරයක් හිත තියාගෙන දැන් අපිට හොඳට මතකයි මෙතනින් මෙතනින් ගිය කඳුළු ගිය වෙලාවල් නේද ගලාගෙන ගිය නිදාගෙන ඉන්න වෙලාවට ගලාගෙන ගිය වෙලාවල් මතකයි එතකොට මොකද කරන්නේ අන්න එහෙම මේ ඇස් වලින් නාස් වලින් කටෙන් කන් වලින් හැම තැනින්ම ඕජස් කරන්න පටන් ගන්නවා නේද? ඒතකොට කාගේ ශරීරයද? දැන් මේක ඉස්සරහින් රූපයක් මවාගෙන කරනව නෙවෙයි. මගේ මේ ශරීරය මේ තියෙන ශරීරය මැස් දෙක පියාගත්තහම මේ තියෙන ශරීරය මොකද වෙන්නේ? මෙහි හැමතැනින්ම ගලන්න පටන් ගන්නවා කියලා මෙනෙහි කරනවා. ඊළඟට ටික ටික ටික ටික මේක මොකද වෙන්නේ? ඒ ගලන් ඉස්සෙල්ලම මේක ඉස්සෙල්ලම නිල් වෙනවා. ඉදිමෙනවා, ගොඩක් ඉදිමෙනවා. ඒ ඉදිමිලා තියෙන තුමාර විතර ගලන්න පටන් ගන්නවා. ඒ විදිහට ගලලා මොකද වෙන්නේ? ඊළඟට මෙනෙහි කරනවා මේ විදිහට ගලලා මේ හැම බැලුම් වගේ පිම්බෙන්න පටන් ගන්නවා. මේ හැම මෙහෙම පිම්බිලා ඒවෙන් පිපෙනවා. ඒවෙනුත් ගලාගෙන යන්න පටන් ගන්නවා. ඊළඟට මොකද වෙන්නේ මේ ශරීරයේම මතක් කරගන්න ඕනේ. ඉතින් හොඳට මතක් කරගන්නවා. මේ ශරීරයේ මේ හැම තැනකම සිලිසිලි ගාලා අඟල් භාගයක් විතර <clears throat> ලොකු පණුව. ඉතින් ඒ පණුව කියලා හිතනකොට මේ ශරීරයේ හැම තැනක් පණුව. කන් වලින් එනවා, නාහයෙන් එනවා, කටෙන් එනවා, බඩේ පොකුරු පොකුරු ඉන්නවා මේ විදිහට මෙනෙහි කරන්න ඕන. හරිද? මේ විදිහට හොඳට මෙනෙහි කරන තමන්ගේ මේ ශරීරයේ මුළු ශරීරයෙන් පණුව ගන්න හැටි, සත්තු කන හැටි මෙනෙහි කරනවා. ඊළඟට මේ ඇටසැකිල් දැන් ඉතුරු වෙන්නේ මොනවද? හැම හැමෙන් වැහිච්ච, ලේ තැවරිච්ච මස් සහිත ඇටසැකිල්ලක් ඉතුරු වෙනවා. ටික තවත් ටික දවසක් යනකොට මස් සහිත ලේ තැවරිච්ච හැම සහිත ඇටසැකිල්ලක් ඉතුරු වෙනවා. ඉතින් මේක මේක උඩ තමයි හිටින්නේ. ওই විදිහට අර නහරවැල් මස් හැම එහෙම මේකෙන් අයින් වෙද්දි දැන් කකුල් දෙකේ ඇඟිලි ටික උඩ පැත්තට කකුල් දෙකේ මලමිණිය තිබුණා නම් ඒවා ඩොග් ගාලා වැටෙනවා. එතකොට හිස් කබල එහෙම උඩු බැලිය අතර තියෙන එක පැත්තට පෙරලෙනවා. අත් ඇට වෙන් වෙනවා, කකුල් ඇට වෙන් වෙනවා. අන්න එතකොට ඒවා හොඳට මෙනෙහි කරන්න ඕන. මගේ අත්ඇට එක පැත්තක, කකුල්ලට එක පැත්තක, ඊළෑට එක පැත්තක, හිස් කබල පෙරලිලා ගිහලා තව පැත්තක අපිට මගේ පෙට්ටිය තිබ්බේ කියලා. ඉතින් පෙට්ටියත් එක දිරලා මේ කෑලි ටික වෙන් වෙලා ගිහිල්ලා. ඔහොම ඔහම අන්තිමට මොකද වෙන්නේ මේ කෑලි දිරලා හුණු කුඩු වගේ වෙලා පොළොටම පස් වෙලා යනවා කියලා ඔය ටික හොඳට මෙනෙහි කරන්න. ඒ මෙනෙහි කරනකොට අපිට වෙනදාට වැඩිය හොඳ හැඟීමක් උපදිනවා ජීවිතය අනියත ස්වභාවයෙන්ම තියනවාය කියලා. එතකොට ඊළඟට ওই ටික හොඳට මෙනෙහි කරාට පස්සේ ඕකේ තරම් අමාරු නැහැ. ඊළඟට කරන්න තියෙන්නේ කවුද? අන්න අනුන්ගේ මරණය නේද? අනුන්ගේ මරණය. ඒක තමයි බොහොම අමාරු. හුඟක් අයට අමාරු ඒක. ඇවිල්ලා අපිට කියනවා මගේ මරණය නම් පුළුවන්. දරුවන්ගේ නම් බෑ. කැමැතිම 10 දිනක්වත් පෙළගස්සගෙන ඒ අයගේ මරණය සිදුවිය හැකි කියන තැන ඉඳගෙන දරුවාගේ ශරීරයට අපි දන්නවනේ නේද? දරුවෙක් මැරුණොත් නේද? ඔන්න ගැහණු දරුවෙක් නම් හොඳ ලස්සන මල් ගවුමක් අඳිනවා. පිරිමි දරුවෙක් නම් කෝට් එකක් අඳිනවා. සුදු පාට මලක් එතන කෝට් එකේ ගහනවා නේද? දෙපැත්තෙන් පහන් තියලා බලන්න එපා ලස්සන. නේද? ඉතින් තමන්ගේ ආදරය කරන අයගේ මලමිනිය මෙනෙහි කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඇයි ඒක විය හැක්කක්ද නොවිය හැක්කක්ද? ඒක විය හැක්කක්. නේද? ඒක වෙන්න පුළුවන්. මගේ ජීවිත කාලෙම දැන් මේවා කියනකොට අම්මලා නම් හරියම අකමැති මාත් එක්ක. ඒක හරියන්නේ ඒක හරියන්නේ කියලා. මේකෙන් වෙන ලාභය ගැන අපි හිතන්න ඕන. ලාභය කියන්නේ අපි අපේ ජීවිතයේ හැම වෙලෙම ගෙවන්නේ පිච්චි පිච්චි. දැවි දැවි. අසනීපයක් වුණත් දැවෙනවා. පිච්චෙනවා. පාසල් ගිහිල්ලා එන්න ගියත් එන්න පාරක් වුණත් දැවෙනවා පිච්චෙනවා. මේ දැවි දැවි පිච්චි පිච්චි ජීවත් වෙන්නේ අයියෝ අයියෝ මරුණක් දන්නේ නැහැ මරුණක් දන්නේ කියන්නේ නැහැ කෙනාට කියලා නේද? මරණය වෙයි කියලා බයට. ඒ කියන්නේ ඒක කවදා හරි මුණ දෙන්න වෙනවා කියලා ඉවරලා දන්නේ නැහැ. හුඟාක් අය මට මෙහෙම කියනවා මගේ ජීවිතයට සම්බන්ධ ඔක්කොමලා මැරෙන්න ඉස්සෙල්ලා මම මැරුණොත් හොඳයි. මගේ ජීවිත කාලේ එක්කෙනෙක්වත් මැරෙන්නේ නැතුව හිටියොත් හොඳයි. ඒ මොකද තියෙන තණ්හාව නේද? එතකොට මම දන්නේ නැහැ මොකුත් කියලා එහෙම කියනවා. ඉතින් එහෙම ඉන්න අපි මේ මරණය ගැන මෙනෙහි කරනවා තියා දරුවෙක්ගේ මරණය ගැන මෙනෙහි කරනවා තියා අම්මෙක් දරුවෙකුට අඩුම තරමෙන් බස්නාහිර පැත්තට ඔළුව දාලා බුදියන්නවත් දෙන්නේ නැහැ. උඩු වැලිය අතට බුදියලා අත් දෙක උඩ එක තියාගන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔන්න මට ඇහෙලා තියෙන සමහර දරුවෝ කියනවා අම්මේ මං යන්න. ආ හා යන්නම් කියන්න එපා. ගිහින් එන්නම් කියන්න. නේද? ඒ තරම නිකන් හරි ළමෙක්ව තමයි මම මැරෙද්දන්නේ මූසර කතා කියන්න එපා. ඔය කියන කතාව නේද? ඉතින් එහෙම. ඉතින් ඒ මොකද යන්තම්වත් මේ ගැන හිතන්න තියෙන අකමැත්ත. ඒකින්ද ඒ ඒ ගැන අපි නොහිතලා වහලා දාලා තියෙන හින්දා කිසිම විදිහකින් අපේ හිත පිළිගන්න කැමති නැහැ. එයා මට ඉස්සෙල්ලා මැරුණා කියලා. ඉතින් එහෙම එහෙම ඉන්න අයට එකපාරට මොකද වෙන්නේ ලොකු අනතුරු වෙන වෙලාවකට. ඇත්තටම දරුවෙක්ගේ වියෝ වීමක් සිද්ධ වුණොත් එහෙම මෙයාට මානසිකව දරා ගන්න බැරි වෙලා ඒක විකෘති තත්ත්වයකට පවා නේද? අසහිය තත්වයකට පවාපත් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ මොකද අධික වේගයක් නැති වෙනවා. එහෙම නෙවෙයි ඇත්තටම මේක විය හැක්කක් තියෙනවා. මොනවා කරන්නද ඉතින් මගේ දරුවා මගේ ළඟ ඉන්නවා තමයි. තව මොහොතකින් මට නැති වෙන්න පුළුවන්. මේක අහම්බෙන් ඉන්නවා වගේ. අහම්බෙන් ඉන්නවා වගේ මේ ඉන්නවා මේ නැති වෙන්න පුළුවන් කියන හැඟීම තියාගෙන මොකද ඒක ඇත්තක් හින්දා. ඒ කියන්නේ ඒකේ තේරුම මේ මැරේවා මැරේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියන එක නෙවෙයි. නේද? එතකොට එහෙම මේ කෙනෙක් මැරෙන්න පුළුවන් කියන එක Tamanට දැනි දැනි ජීවත් වෙනවා නම් අර තැනකදී ඒතරම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් පළවෙනියෙන්ම අපිට ලැබෙන දේ ඒක ඒ වගේම තමයි සාමාන්‍ය ජීවිතේ දැවි දැවි පිච්චි පිච්චි පොඩි දෙයකට දැවෙනවා එන්න පරක් වුණොත් දැවෙනවා අන්න එහෙම දැවි දැවි පිච්චි පිච්චි ඉඳ වෙන්නේ නැහැ. මොකද මෙයා හොඳට මරණය ගැන හැඟීමක් තියෙන හින්දා. ඒ වගේ තමන් කැමති අය පෙළගස්සගෙන එක එක්කෙනාගේ එක එක්කෙනාගේ මරණය තමන්ගේ මනසින් දකින්න උත්සාහ ගන්න ඕනේ. ඔන්න එතකොට සමහර අයට ඇත්තටම මේක හරියටම ගැඹුරින් කරගෙන යද්දී සමහර දෙමව්පියෝ ඉන්නවා අඬනවා. මේ භාවනා කරද්දී ඇඬෙනවා යාළුවට. ඇවිල්ලා කියද්දිත් කමඨහන පිරිසුදු කරද්දිත් ඇඬෙනවා. මොකද මේක බලාපොරොත්තු වෙලා තිබ්බේ නැති හින්දා ඒක වෙන්නේ. ඉතින් ඔය අඬලා එහෙම ওই ප්‍රශ්නේ විසඳ ගන්න හැබැයි ඊට පස්සේ ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක් මම මේ කියන්නේ හොඳට මරණානුස්සතිය වඩපු අම්මා කෙනෙකුට සිද්ධ වුණා තමන්ගේ තරුණ අවුරුදු 40ක විතර පුතාගේ මරණයට මුහුණ දෙන්න. ඒක හරි පුදුම දෙයක් එදා උදේ ඉඳන් මරණානුස්සතියමයි වැඩ වැඩ හිටියේ. ඊට පස්සේ දවස් දවසකට විතර පස්සේ මට මතක හැටියට සාදිස්‍යනතුරකින් දරුවා නැති වුණා කියලා ඇත්තටම ආරංචි වුණාම ඉතාලම සාමාන්‍ය හැසිරීමකින් අම්මට ඒක දරන්න පුළුවන් වුණා වයස වුණාට හොඳ හැසිරීමකින් දරන්න පුළුවන් වුණා මේ මම ඒක බලාපොරොත්තු වුණා ඒක මම ඒක දැනගෙන හිටියා මම ඒක ඉතින් වෙන්න පුළුවන් දෙයක් තමයි වෙලා තියෙන්නේ කියන තැන ඉඳගෙන හරි ලස්සනට මරණයට මුහුණ දුන්නා කිසිම විදිහකින් යම් ආකාරයක පීඩිත තත්ත්වයක් නැතුව සිහියෙන් කටයුතු ටික කරලා ඒකට මුහුණ දුන්නේ අර ලැබිච්ච පන්නරේ හින්දා ඒකට පුරුදු වෙන්න ඕනේ මේකට මේකට පුරුදු වෙන්න ඕන ඊළඟට ඔය විදිහට තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් මේවා මෙනෙහි කරපුවාම අපිට අදහසක් එන්න පටන් ගන්නවා අපි ඔක්කොම මැරෙනවා කියලා. හැම කෙනෙක්ම මැරෙනවා කොයි මොහොතකද කියන්න බෑ. හරියට අර තනාග දිය බින්ද වගේ තමයි ඉතින් තියනකම් තියෙනවා. කොයි වෙලාවද වැටෙන්නේ පොඩි අය ඉස්සෙල්ලා මැරෙයිද ලොකු අය ඉස්සෙල්ලා මැරෙයිද කවුරු කොහොම වෙයිද කියලා දන්නේ නැති විදිහ තමන්ට ඒක එහෙ වගේ හැඟීමක් උපදිනවා හැඟීමක්. මත තියාගන්න එක හැඟීමක් චේතනාවක්. ඒ චේතනාව කියලා කියන්නේ කටින් වචනෙන් මෙයා දැන් මෙයා මැරෙන්න පුළුවන් මෙයා මැරෙන්න පුළුවන් මෙයා මැරෙන්න පුළුවන් කියන එක නෙවෙයි. හැම වෙලෙම තියෙන හැම වෙලෙම තියෙන චේතනාවක් ඒක. හැම වෙලෙම තියෙන චේතනාවක්. එතකොට ඒ වගේ අදහසකින් යම්කිසි කෙනෙක් ජීවත් වෙනවා නම් හරි අර ලොකු රුකුලක් ඒක ඒ ජීවිතේ සාර්ථක කරගන්න. ඒ විතරක් නෙවෙයි මේකත් එක්ක වෙන්නේ බාහිර දේවල් එක්ක තියෙන තද බැඳීම. අල්ලගෙන ඉන්නවනේ. තදින් අල්ලගෙන මේවා වෙනස් වෙන්නේ නැහැ, මේවා වෙනස් වෙන්න දෙන්නේ නැහැ. අද මෙන්න මේවා වෙනස් වෙන්නේ නැහැ කියලා විශ්වාසිකුත් තියෙනවා. ඒ වගේම වෙනස් වෙන්න දෙන්නේ නැතුව අල්ලගෙන ඉන්න දේවල් වගේ තියෙනවා. අන්න ඒ පීඩණය තමන්ගේ පැත්තෙන් විශාල වශයෙන් අඩු වෙන පටන් ගන්නවා. මොකද මොන දේ මේවා මොනවා තිබ්බත් ඉතින් මැරෙනවනේ. හරිද? ඒක තේරුම උනන්දුව නැති වෙනවා කියනක නෙමෙයි. හරි සමහර විට ඉතින් පංචකාම සම්පත්තිය කෙරෙහි තියෙන උනන්දු උනන් නැති වෙන්න පුළුවන්. නමුත් ධර්ම අවබෝධය ගැන තියෙන උනන්දු මොකද වෙන්නේ? වැඩි වෙන එකයි සිද්ධ වෙන්නේ. ඒකින්ද ওই විදිහට මේ කමටහන කරගෙන යනකොට මේක තව ඉස්සරහට කරගෙන ගියොත් මොකද වෙන්නේ? අපි ඔය වගේ මෙනෙහි කිරීම ටික කරගෙන කරගෙන ගියාම දැන් අපි මෙනෙහි කිරීම කරගෙන ගියාම අපිට හැඟීමක් උපදිනවා ජීවිතය අනියතයි මරණය නියතයි කියලා. ජීවිතය අනිත් ස්වභාවය තියෙනවා මරණය ස්ථිර වශයෙන්ම සිද්ධ වෙනවා කියලා ලොකු හැඟීමක් ඉතුරු වෙනවා එහෙම හැඟීමක් ඇති වෙනවා ඒ කියන්නේ චේතනාවක් ඇති වෙනවා අර මෙනෙහි කරපු ටික ඔක්කොම නියෝජනය වෙන එක මේ හැඟීමක් මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් උදාහරණයකින් මේ හැඟීම කියන එක නැත්නම් චේතනාව කියන එක අපි තේරුම් ගන්න ඕන හින්දා අපි හිතමු අපිව පාසලකට යවනවා කියලා හිතන්නකෝ ඒ පාසලේ අපි හිතමු ඉංග්‍රීසි විෂය පරීක්ෂා කරන්න කියලා. මම යන්නේ මට කියලා තියෙන්නේ හේ කාටවත් ඉංග්‍රීසි බෑ කියලා. දැන් එහෙම ගිහිල්ලා මම ඉස්සෙල්ලාම එක ළමයෙක් එක්ක කතා කරනවා. කතා කරනකොට ඔන්න එයාට පුළුවන්. තව ළමයෙක් එක්ක කතා කරනවා. එයාට පුළුවන්. තව ළමයෙක් එක්ක කතා කරනවා. එයාට පුළුවන්. අන්න බලන්න අන්තිමට මට එක හැඟීමක් එනවා ඔක්කොම ළමයින්ට පුළුවන් කියලා. ඔක්කොම ළමයි මාත් එක්ක කතා කරොත් මම අන්තිමට කියනවා ඒකේ ඔක්කොම ළමයින්ට ඉංග්‍රීසි පුළුවන් කියලා. අන්න ඒ අන්තිමට මට එන හඳුනා ගැනීමක් චේතනාවක් අන්තිමට තියෙනවා මේ ළමයි ඔක්කොටම ඉංග්‍රීසි පුළුවන් කියලා. අන්න ඒ හඳුනා ගැනීම තුල කලින් අර එක එක ළමයත් එක්ක කතා කරපු ඔක්කොම අඩංගුද නැද්ද? ඒ ඔක්කොම වෙනුවට එක හැඟීමක් වෙනවා මුළු පාසලටම ඉංග්‍රීසි පුළුවන් කියලා. අන්න ඒ ඒක තමයි හැඟීම කියලා කියන්නේ. ඒකත් අපි තව ටිකක් තෝරගමු. වචන සහ හැඟීම් වල තියෙන වෙනස <clears throat> තෝරගන්න ඕන භාවනා කරන අය විදිහට ඔන්න එක අම්මා කෙනෙකුට අපිට අපි ඉස්සරහට එන්න කියනවා එයාගේ දරුවත් එක්ක. තව පිටස්තර දරුවෙකුටත් එන්න කියලා. එන්න කියලා මේ අම්මට කියනවා මම පුතාට ආදරෙයි කියලා මේ දෙන්නගේ මුළු අත ගන්නට කියලා දෙවාරයකට. ඉතල තමන්ගේ පුතාගේ ඔළුව අත ගන්න කියලා අනිත් ඊළඟ සැරේ අනිත් අයගේ බාහිර එක්කෙනාගේ ඔළුව අත ගන්න කියලා. ඔතන වෙනසක් තියෙනවද දන්නේ අම්ම ඔළුව ගත්ත කාද්දී. මං කියන වෙනසක් තියෙනවා කියලා. තමන්ගේ දරුවාගේ ඔළුව අත ගද්දී අත හරි තදයි. හරිද? අත හරි තදයි මොකද මම පුතාට ආදරේ කියලා නේද පිටත් එක්කම අත ගන්නවා. අනුන්ගේ දරුවාගේ ඔළුව අත ගද්දී කොහොමද? මං ආදරේ යෝන් ඈ කියලා නිකන් අන්න ඒ වගේ හැඟීමකින් උඩින් උඩින් යන එකක් ඒක. එතකොට බර නැහැ. හැඟීමක් ප්‍රබල නම් ඒක අපිට හොඳට දැනෙනවනේ. අන්න ඒ ප්‍රබල හැඟීමක් උපදින්න ඕනේ. මරණය ගැන ප්‍රබල හැඟීමක් උපදින්න ඕනේ. මරණය ගැන ප්‍රබල හැඟීමක් ඉපදුනොත් තමයි අපිට පැහැදිලිවම හැම මොහොතක මේ ප්‍රබල හැඟීම ඉපදිච්ච දේ තමයි අපිට හැම වෙලෙම මතකෙ තියෙන්නේ. හැම වෙලෙම සිහියක් විදිහට එනවා. ඒක හැඟීමක්. එන්නේ හැඟීම උත්පාදනය කරගන්න තමයි මේසා විශාල මෙනෙහි කිරීම ටිකක් කරේ. හරි. එතකොට මේ හැඟීම මදි නම් මොකද කරන්න ඕන? ආය මෙනෙහි කරන්න ඕන. ආය මෙනෙහි කරන්න ඕන. ජීවිතයේ අනියතයි මරණය නියතයි කියලා එක හැඟීමකට අපිට එන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ දක්වාම ඒක මෙනෙහි කරන්න ඕනේ. ඒක අඳුර ගන්න පුළුවන්. කරන අයට අඳුර ගන්න පුළුවන්. ඉතින් භාවනා කර කර ඉන්නකොට තමන්ට දැන් අසුභ භාවනා කරද්දී අපි කියන්නේ බල්ලෙක්ගේ අපි හිතමුකෝ මැරිච්ච බලුකුණක් දකින්නවා. මැරිච්ච බලුකුණක් දකිද්දී එකපාරටම මේ මේක පිළිකුලයි මේකේ කන පිළිකුලයි මේකේ ඇහැ පිළිකුලයි මේකේ නාසය පිළිකුලයි කියලා වෙන වෙනම කියන්න ඕනද නැත්නම් මෙහෙම දකිනකොටම පිළිකුලයි කියන හැඟීමක් එනවාද? ඒ හැඟීම එනකොට වචනයේ අඩුම ගානේ වචනෙන් හිතෙන් වචනෙන් කියනවාද මේක පිළිකුලයි මේක පිළිකුලයි කියලා කියනවාද? කියන්නේ නැහැ. චේතනාව කියන්නේ හැඟීම කියන්නේ වචන නෙවෙයි. චේතනාව හැඟීම වගේ දෙයකට පස්සේ ඒක හින්දා තමයි වචන උපදින්නේ. හරිද? ඒතර අපි භාවනා කරලා කරන්න යන්නේ කොතෙන්ටද? අර චේතනාවටම පහර දෙන්න. හරියටම එතෙන්ට මේ ප්‍රහාරය එල්ල කරන්න ඕන. මොකද්ද? නිට්ටයයි කියලා අපි හිතාගෙන ඉන්නවා බොහෝ දේවල් වෙනස් වෙන්නේ නැතුව තියෙනවා කියලා. අන්නේ වෙනස් වෙන්නේ නැතුව තියෙනවා කියලා තියෙන හින්දා අපිට බොහෝ බලාපොරොත්තු ප්‍රාර්ථනා එහෙම ඇති වෙලා ඒවා තමයි කැඩලා දුකටපත් වෙන්නේ. දැන් අපි හොඳට තේරුම් ගත්තට පස්සේ ජීවිතය නියතයි මරණය නියතයි කියන හැඟීම ආපුවාම අර දේවල් පිළිබඳ තියෙන අර වෙනස් වෙන්නේ නැතුව තියෙනවා කියන කාරණාව අයින් වෙලා යනවා. ඒකින්ද ඊටාම හොඳ හොඳ ජීවිතයක් ඉතින් හැර තියෙන්නේ. ඒක කිසිම විදිහකින් අර අල්ලාගත්ත වෙනත් කෙනෙක් වෙනත් දෙයක් අල්ලාගත් එකක් නෙවෙයි. ඒක නිසා එවැනි සුවදායක තත්යකටපත් වෙන්න අපි මොකද කරන්න ඕන? ඔන්න ඔය වගේ ඔක හොඳට මෙනෙහි කරන්න ඕන හැඟීම උපදිනකම්. දැන් අපි හිතමු භාවනාව කරගෙන යද්දී යම් හැඟීමක් එහෙම ඉපදුනා කියලා. ඒක එක දිගට තියෙයිද? නෑ නැති වෙනවා. ආය එතකොට මොකද කරන්න ඕන? ආය අර විදිහටම අර ටික මෙනෙහි කරගෙන යනකොට ඔන්න Taman දන්නවා අන්න මේ දැන් මට මේ අනිත්‍යයට අදාළ මරණයට අදාළ හොඳ මේ ලෝකය ගැන වැඩක් නැහැ තේරුමක් නැහැ කියලා කලකිරීම සහගත නේද මේ බලන්න කලකිරීම කියන වචනේත් අපි මෙතනදී පැහැදිලි කරගන්න ඕනේ ඔන්න අපි හිතමුකෝ ආණ්ඩුවක් අලුතෙන් ආවා කියලා ආණ්ඩුවක් අලුතෙන් ආවම ඔන්න අපිට ඇවිල්ලා කියනවා අපි ඔයාලට ඉඩමක් දෙනවා වාහනයක් දෙනවා ගෙයක් දෙනවා කියලා කියනවා ඊට පස්සේ බලාගෙන යනකොට දෙනවා මෙන්න ටික දවසක් යනකොට දෙනවා දැන් සන්තෝසයි. හැබැයි දීලා සතියක් විතර ගිහිල්ලා කියනවා වාහනේ ආපහු ඕනේ. හරිද? ගේ ඕනේ කියලා කියනවා. ඊට පස්සේ ආය දෙනවා අපිට. ආය දීලා ආය ගන්නවා. ඔය විදිහට අපිට මොකද යම් කිසි ආණ්ඩුවකින් හෝ වෙනත් අපිට යමක් දෙනවා නම් කවුරු හරි ඒ දුන්නේ ඔක්කොම සැරෙන් සැරේ ආපහු ඉල්ල ගන්නවනේ. ආය දෙන්නවත් අපි මොනවා කියයිද? නේද? අපි කියනවා අපිට දැන් එපා වෙලා තියෙනවා. ආය ඕනේ නැහැ. නේද? දෙනවනම් තියාගන්න දෙන්න. ඕනෙම නැහැ මොකුත්. නේද? අන්න එහෙම හැඟීමක් උපදිනවා. අපි කියන එපා වෙලා තියෙන්නේ කියලා කියනවා. ඇයි එපා වෙන්නේ? ඒ විදිහට දුන්නාම එපා වෙන්නේ ඇයි? වැඩක් නැහැ ඉතින් දෙනවා නම් තියාගන්න දෙන්න එපා නේද? ඒකින් තමයි එපා වෙන්නේ. හා. ජීවිතේට ලැබිලා තියෙන සියලු දේ ලැබිලා තියෙන්නේ ආපහු ගන්නද නැද්ද? අහලා බලන්න තමන්ගේ ජීවිතෙන් අහලා බලන්න. දුන්නකෝ භාගයට භාගයක් දැනුත් අරගෙන. ඉතින් ටික ඔක්කොම මරණයේදී අභව ගන්නවද නැද්ද? අන්න කලකිරීම ඇති වෙන හැටි. අපි කියනවා අර විදිහට දෙන එක්කෙනෙක් ගැන අපි කියනවා දෙනවා නම් වැඩක් නැහැ. ඔහොම දීලා. දෙනවා නම් තියාගන්නම දෙනවා. දන්න බෝධිසත්වයන් වහන්සේට ආවේ අදහස මොකද්ද? සතුට සැපය කියන එක ආපහු ගන්න සැපයක් නම් ඇති වැඩක් නැහැ. ආපහු නැති වෙන සැපයක් නම් ඇති වැඩක් නෑ ස්ථීර සැපයක් තියෙන්න ඕනේ කියන කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ අපිට බෝධිසත්වයන් වහන්සේ විදිහට කලකිරීම ඇති කරගත්තෙත් එහෙම ස්ථීර සැපයක් තියෙන්න ඕනේ. දැන් අපිට ලැබිලා තියෙන සැප ඔක්කොම ස්ථීරද? නෑ ඔක්කොම වෙනස් වෙනවා. ඔක්කොම වෙනස් වෙනවා. එහෙනම් එහෙනම් දැන් අපි බලා ගන්න වෙනවා මේක දැන් අපිට තේරෙන්න ඕනේ මේ කලකිරීම කියන්නේ මොකද්ද කියලා. මොහොතකට හිතන්න අපි හරි අමාරුවෙන් හරියට මහන්සි වෙලා තමන්ගේ කියලා ගේ කැලක් හදා ගන්නවා වාහනයක් ගන්නවා ඒ හැම දෙයක්ම අරගෙන අපි හිතමුකෝ සින්නකර ඔප්පුවකුත් තියනවා කියලා නේද නමුත් රජයේ ලියාපදිංචි වෙලා තියෙන ඔප්පුව පවා උලංගු වෙනවද නැද්ද මරණයේදී නේද පස්සේ ආය ගන්න බෑ ඔක්කොම ඉවරයි එහෙනම් ඔන්න කෙනෙකුට අර මරණ සතිය හොඳට වඩපු කෙනෙකුට ඒ කාලේ වෙනකොට මේ හැම දෙයක්ම නැති වෙනවාය කියලා හැඟීමත් එක්ක තමයි එයා ජීවත් වෙන්නේ. ඒකෙන් වෙන්නේ ඒවා ගැන තියෙන උනන්දුව නැති වෙන එකද? නෑ උනන්දුව නැති වෙන එක නෙවෙයි ඒවා ගැන තියෙන දැඩි බැඳීම අයින් වෙන එක. දැඩි බැඳීම ඇයි අයින් කරන්න ඕනේ? බැඳීම් තියාගෙන ඉද්දි මේ වෙනස් වීම සිද්ධ වුණොත් ලොකු දුකකට පත් වෙන හින්දා තේරුම් අරගෙන ජීවත් වෙන්න පුළුවන් තත්යකට අපිපත් වෙන්න ඕනේ. එහෙනම් අන්න ඒ කලකිරීම සහගත తত্ত্বය අපේ තුල උපදිනවා ඒ කලකිරීමත් සියලු දේ නැති වෙනවා කියන වැඩක් නෑ තේරුමක් නෑ කියන එක හැඟීමකට අපේ හිතපත් වෙනවා භාවනාව කරගෙන යද්දී මම කිව්වා ඒක ඒ වුණත් නැති වෙනවා කියලා. ආය ඇති කරගන්න මොකද කරන්න ඕන? ආය මෙනෙහි කරන්න ඕන. එතකොට ආය මෙනෙහි කරපුවම ආය ඇති වෙනවා. ඔය විදිහට මම අහනවා දවසකට අපි හිතමු දවසකට තුන් සැරයක් මේ හැඟීම අපිට ඉපදුනා කියලා උදාහරණයක් විදිහට. තව තව තව තව මෙනෙහි කරොත් තව තව මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මේ හැඟීම උපදින්න ගතවන කාලය අඩු වෙනවද නැද්ද? ඒක අඩු වෙනවා. නේද? මේ හැඟීම උපදින්න ගතවන කාලය අඩු වෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා දවසකට එක සැරයක් නම් දැන් දවසකට තුන් සැරයක් විතර. ඊට පස්සේ දවසකට පස් සැරයක්. ඊට පස්සේ තවත් මේක පුරුදු කරොත් වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කරලා පුරුදු කරොත් පැයකට දෙසරයක් තුන් සැරයක්. දැන් තවත් ඒක මෙනෙහි කරොත් විනාඩියකට නේද? විනාඩියකට විනාඩි 5කට සැරයක් විතර ඊට පස්සේ අන්තිමට විනාඩියකට වතාවක් විතර අපි අපිට මේ කලකිරීම සහගත හැඟීම උපදිනවා. හොඳ තව තව තව තව තව තව මේක මෙනෙහි කරොත් මොනවා වෙයිද? මොනවා වෙයිද? තව තව මේක මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මෙනෙහි කරොත් මොකද වෙන්නේ අන්තිමට? වෙන කිසිම හැඟීමක් එකට එන්න නොදී. අයර කාලේ අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා හැම සිතුවිල්ලකටම පස්සේ ඊළඟ සිතුවිල්ලත් මරණ සතිය. ඊළඟ සිතුවිල්ලත් මරණ සතිය. ඊළඟ සිතුවිල්ලත් මරණය පිළිබඳ. ඒ වගේ වෙන කිසිම සිතුවිල්ලකට නැතුව ඉඩ දෙන්නේ නැතුව මොකද වෙන්නේ? අතර වෙනත් සිතුවිලි නැති වෙන විදිහට මේක වර්ධනය කරගන්න ඕන නම් පුළුවන් බෑද? නේද? නැවත නැවත නැවත නැවත මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මොකද වෙන්නේ මේක කෙටියෙන් කියනනම් මතක් වෙන වාර ගාන වැඩි කරගන්නවා. මරණය මතක් වෙන වාර ගාන වැඩි කරගෙන වැඩි කරගෙන තව මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන ගියොත් එක දවසක් එනවා වෙන කිසිම හැඟීමක් එන්නේ නැතුව මරණය ගැන විතරක් ප්‍රබල හැඟීමක් අපේ හිතෙන් නැగిලා හරි වෙන කිසිම හැඟීමක් එන්නේ නැතුව මරණය ගැන විතරක් ප්‍රබල හැඟීමක් ඒ කියන්නේ එක ළඟ එක ළඟ එක ළඟ එක ළඟ එක ළඟ වෙන කිසිම දෙයක් නැහැ ඒ වගේ ලාව කාමචන්දයක් තියෙන්න පුළුවන්ද? ව්‍යාපාදයක් තියෙන්න පුළුවන්ද? තීන මිද්‍යාවක්, උද්ධච්ච කුච්චයක්, විචිකිච්ඡාවක් කිසිවක්ම තියෙන්න පුළුවන් කමක් නැත්තේ. ඇත්තේ නැහැ. එතකොට මරණය ගැන හැඟීම අන්න එතකොට කියනවා චේතසෝ අබිනිරූපණා කියලා. මේ හැඟීමට ප්‍රතිවිරුද්ධ කිසිදු වෙන හැඟීමක් ප්‍රතිවිරුද්ධ කෙසේ වෙතත් ඒ හැඟීමට අනිත් පැත්ත හැරෙන්න පුළුවන් කිසිම හැඟීමක් හිතේ උපදින්නේ නැතුව අර හැඟීම තුළම හිත නැగి නැగి නැగి නැగి නැగి නැగి යන්න පටන් ගන්නවා. ඒක විය හැක්කක්ද නැද්ද? ඒක වෙන්න පුළුවන් එකක්. ඇයි අපි මෙනෙහි කරනකොට මෙනෙහි කරනකොට හැඟීම උපදින කාලාන්තරය අඩු වෙනවා. නේද? පැය තිබ්බ එක විනාඩියකට වටනවා විනාඩිය තිබ්බ විනාඩි භාගයකට වටනවා විනාඩි භාගයක විනාඩියකට වටනවා නේද? තප්පර ගානකට ඔය විදිහට ඔය විදිහට වෙලා අන්තිමට හැම ෂණයෙම අර හැඟීම උපදින ගානට එනවා. එතකොට එතන වෙන කිසිමම වෙන අදහසක් වෙන හැඟීමක් උපදින්නේ නැහැ. අන්න ඒ ගානට අපම බලන්න එතන තියෙනවද කාම අදහස් නෑ මොකද වෙලාවක් නෑ මේක මේක එක දිගට එක දිගට ඒක ඒ දැන් අපි මොකක් හරි හැඟීමක් ඉපදුනා නම් ඊළඟ හැඟීමත් ඒකමයි ඊළඟ හැඟීමත් ඒකමයි ඊළඟ චේතනාවත් ඒකමයි ඒකමයි ඒකමයි ඒකමයි එතකොට අන්න එතන කිසිම විදිහකින් වෙනත් අකුසල හැඟීමක් තියෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ වගේම අකුසල හැඟීමක් විතරක් නෙවෙයි එතන කිසිම කාමයේ හැඟීමක් තියෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. නීවරණ සම්පූර්ණයෙන් යටපත් වෙලා. එතකොට නීවරණ යටපත් වෙලා ඒ වගේ හැම දෙයක්ම ඒකාග්‍රතාවයට බාධා වෙන හැම එකක්ම යටපත් වෙලා. ඒකාග්‍රතාවයට බාධා වෙන හැම එකක්ම යටපත් වෙලා හැම වෙනත් හැඟීමක්ම යටපත් වෙලා මේ මරණය නියතයි ජීවිතය අනිතයි කියන හැඟීමේ විතරක් හිත හිර වෙනවා. මෙතන මොන අවස්ථාවක්ද කියලා කියන්න බලන්න. අපි හොඳට හිතුවොත් විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි කිසිම කාම හැඟීමක් නැති. කිසිම අකුසලයක් නැති. සවිතක්කං සවිචාරං හිතෙන් මේ අරමුණ ගන්නවා. අරමුණ අරමුණ අරඹනවා හිතෙන්. අරමුණ ගෑනෙනවා ඒ වගේම අරමුණේ ජීවිතය නියතමන්නේ නිතයි කියන අරමුණේ විසිරලා යනවා. ගන්නවා විසිරලා යනවා. ගන්නවා එහෙනම් විතක්ක ਵਿਚාර සහිතයි. ඊළඟට විතක්ක ਵਿਚාර සහිත සියලුම නීවරණයන්ගෙන් අත මිදිච්ච හින්දා මහා ප්‍රීතියක් උපදිනවා. කයේ නොදැනී යෑම හින්දා කයෙන් අත මිදිච්චන කාය ප්‍රසද්ධිය හින්දා මහා සැපයක් උපදිනවා. එහෙනම් ප්‍රීතිය සැපය කියන දෙක සහිත. ප්‍රථම ධානය කියලා කියන මට්ටම තමයි මේන්නේ. එහෙමනොත් එහෙමයි. ඒ ඔය අවස්ථාව එනකොට අපි හොඳින් පරීක්ෂා කරලා බලනකොට අපිට තේරෙනවා විවිච්ඡ කාමේ විවිච්ඡ කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරතියයි ඒ තියෙන අවස්ථාවට අනුකූල සියලු ලක්ෂණ ටික මෙතන තියෙනවා බොහෝම අපහසු වෙන්නමුත් මුලදී අමාරුවෙන් මේක මෙනෙහි කරලා ඒ හැඟීම උපදවා ගත්තට අවසානයේදී අකණ්ඩව ඒ හැඟීම තමන්ගේ సంతානය නැగిලා යන විදිහට සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න එතකොට කියනවා මරණය පිළිබඳ සිහිය පිහිටවා ගත්තා කියලා. හරි. ඊට මෙහා ප්‍රයෝජනයක් නැතුව නෙවෙයි. ඊට මෙහා ප්‍රයෝජනයක් තියෙනවා. නමුත් මරණය පිළිබඳ සිහිය පිටවා ගත්තා කියලා කියනවා. ඉතින් ඔන්න ඔය தත්ත්වයට අපි අපේ අවශ්‍ය කරන කමඨහන වර්ධනය කරගත්තොත් අපිට ලෝකේ නොසැලී ජීවත් වෙන්න පුළුවන් හැකියාව හැකියාවක් ලැබෙනවා. ඒ ඒ විතරක් නෙවෙයි ඒක බොහෝම ප්‍රබලව ප්‍රයෝජනවත් වෙනවා නිර්වාණ අවබෝධය සඳහා. මොකද උතින් එහාට කමඨහනේ තියෙන්නේ මොකද්ද සමුදය ධම්මානුපස්සීවා වාය ධම්මානුපස්සීවා සමුදය වාය ධම්මානුපස්සීවා කියලා. එතකොට උතරින් එහාට මේ කමඨාන සිද්ධ කරන විදිහ අපි ඊළඟ දවසේ සාකච්ඡා කරනවා. නමුත් අපිට මේ පමණකින් තව දිනකදී ඒ ටික අපි සාකච්ඡා කරමු. සතර කමඨාන සම්පූර්ණයෙන් විග්‍රහ කරගත්තට පස්සේ හෝ ඒකින්ද මරණ සතිය ක්‍රමානුකූලව වර්ධනය කරගන්න අවශ්‍ය කරන ක්‍රමවේදය අපි දන්නවා තමන්ගේ ශරීරයට අනුගත කරලා තමන්ගේ ශරීරයේ ඉඳගෙන නැතුව මලමිනියා රෙමේ කියලා කියද්දි ඉස්සරහින් වෙන මලමිනියක් හිතෙම වාගේ නෙවෙයි. එහෙනම් එවැනි උතුම් ආකාරයට මේ තමන්ගේ ජීවිතය ඊටාම ඉහළ මට්ටමකට රැගෙන යන්න පුළුවන් භාවනා කමටහනක් තමයි මරණ සතිය කියලා කියන්නේ. ඉතින් අපි මේ ආයතනයෙන් ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා හැම දිනාටම උතුම් ධර්ම ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කරන්නට පෙර ගැහිලා ඉන්න මේ ඇත්තෝ ඒ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු කොටගෙන මේ ඇත්තන්ට උතුම් නිවනින් සැනසෙන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති